තෙරුවන් සරණයි හැම දිනටම හැම දිනවත්ම අද දවසේදී සතියේ රාष्ट्रපතිදා දිනයන්හි පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගන්න ලබනවා අද 2018 වර්ෂයේ මාර්ච් මාසයේ 15 වෙනිදා ඉතින් අද සුපුරුදු පරිදි මේ ධම්ම සභාව මණ්ඩපයට වැඩම සිටිනවා අපේ ඒ කල්යනා ආර්ය පුත්‍ර මහා සංඝරත්නයේ සිරිසි වැඳ නමස්කාර කරනවා කියන නමස්කාරයේ වේවා අනන්ත පරිමාණ ගුණාති සම්මා සම්බුද්ධ ඥාන වහන්සේට උතුම් වූ ධර්ම රත්නයට උතුම් වූ සංඝ රත්නයට ගුණිතා වන්දනා කිරීමේ උතුම් පිරිසුදු කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන් ඒ උතුම් චේතනාත්‍ය අනන්ත පරිමාණ ආනුභාව බලයෙන් ශ්‍රද්ධාව සම්පන්න කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් හැම දිනාටම අදත් හොඳ ධර්ම සමයක් වේවා. ධර්මයේ හිතන ධර්මයේ අහන කාලයක් වේවා. අද කියලා දෙන්නා වූ ධම් කොටස් ටික ඉතාමත් හොඳින් සීය යදානුනේ දා අසාගන්ටත් මා මහ නිවන සැනසෙන්නට වේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනා ක්‍රමය අපි අද අදට කියලා දෙන්න හිතාගෙන වාර 3ක් මට මතකයි ඉතින් කියලා දුන්න ගේ සතියේ ඉන්න බැරි වුණා. වීදි වාර 3ක් කියලා දුන්නා. ඒ වීදි වාර 3 කියලා දීපු වීදි වාර 3 අපි නැවත මතක් කරගන්නවා නම් මම මතක් කරා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියන ඒ පළවෙනි විසජ්ජනා මාරේ අපි වීදි වාරේ කියලා දුන්නා. ඊළඟට කිව්වා කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මසීට පච්චේන පච්චෝ කියන කොටස කියලා දෙනවා. දෙවෙනි වීති වාරයේ විසඥාන වාරය. තුන්වනෝ කියලා දුන්නා. කුසලෝ ධම්මෝ කුසලස්සච ධම්ම අභ්‍යාගතස්සච ධම්මසීට පච්චේන පච්චෝ කියන තුන්වෙනි වාරය. දැන් මේ ධර්මතා තුනම කුසල ධර්මයෝ කුසලයන්ට අව්‍යාකෘත ධර්මයන්ට වෙන විදිහ තමයි ඔය මේකෙන් කියලා දුන්නේ. ඊළඟට අද මම බලාපොරොත්තු වෙනවා ඒකේ අකුසල පැත්තේ කියලා කියලා දෙන්න. ඒ තමයි වීජ වාරයක් අකුසල ධර්මයේ කියලා. ඒක තමයි ඒකේ තියෙන්නේ. ඒක නිසා මේ තුන් දෙනාව හඳුන්වනවා අකුසල හේතු හැටියට අකුසල ධර්ම හැටියට. මේ මේ පඨාණය තේරුම් ගැනීමට මෙන්න මෙහෙමත් හිතමු. අපි හැම එක්කෙනාගේ පිහිට තුළ අපි කියනවා දැන් මට හිතක් පහළ වුණායි කියලා. මට හිතක් පහළ වුණා කියලා කිව්වා කිව්වම අපි හිතමු යම්කිසි දෙයක් අපිට දකින්න ලැබෙනවා. යම්කිසි දෙයක් දකින්න ලැබුණාම ඒ දැකපු දේ පිළිබඳව අපිට යම්කිසි ආසාවක් ඇති වෙනවා. ආසාවක් ඇති වෙනවා. ඒ ආසාව එහෙම නැත්නම් එතන වෙලා තියෙන මොකද්ද ලෝභයක් ඇති වෙලා තියෙනවා. හැබැයි හුදෙක් තනිකරම ලෝභය නෙවෙයි හිතක් හැදෙන්න පහළ වුණේ. ඒ හිතේ ඒ කියන්නේ ලෝභය පහළ වෙ පහළ වෙන්නේ හිතේ. ලෝභය සමග තමයි හිත පහළ වෙන්නේ. ඒ විතරකුත් නෙවෙයි. පහළ වෙනවා සර්වචිත්ත සාධාරණ සිත් ටිකක් මේ චෛතසික ටිකක් ඊළඟට ප්‍රකීතක චෛතසික ටිකක් අකුසල චෛතසික ටිකක් පහළ වෙනවා. ඒ අකුසල චෛතසික ඔක්කොම තියෙනවා මේ 14ක්. සකුන් සර්ණයි ලාල් රණසිංහ ලාල් රණසිංහ මහත්මයා දැන් දැන් සම්බන්ධනේ ස්කයිප් එකෙන් කරගන්න ස්කයිප් එකෙන් හොඳයි හොඳයි බොහොම පිං ආ හොඳයි අපේ කෙනෙක් කනා ඉන්නේ හිතක් පහළ වෙනකොට යම්කිසි අරමුණක් ලෝභ සහගත අරමුණකට හිතක් පහළ වෙනකොට ඒ ලෝභ සහගත අරමුණ පැත්තට හැරිලා නැමිලා මේ පහළ වෙන හිතේ බල ශක්ති රංචුව බල ශක්ති විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ චෛතසික ධර්ම එහෙම නැත්නම් චිත්ත ගති රංචුවක් පොදියක් ඒ හිතේ තියෙනවා. ඒකේ ඒ පොදිය ඇතුලේ ඒ හිතයි චෛතසික ධර්ම ටික ඇතුලේ මේ ප්‍රධාන කාර්යයක් සිද්ධ කරන්නා වූ හේතු ධර්ම තියෙනවා. එතකොට මේ ලෝභ හේතුවයි ද්වේෂ හේතුවයි මෝහ හේතුවයි කියන ඒවා අර රංචුව අනිත් ඒවට බලපවත්තන ගතියක් තිබෙනවා. අනිත් ඒවට නිකන් වෙන කොහෙටවත් යන්න නොදී වෙන කොහෙටවත් යන්න නොදී අරමුණටම හරවල තියාගන්න ගතියක් තියෙනවා. එහෙම අනිත් එක එතන චේතනාවක් තිබෙනවා. චේතනාව ඒ චේතනාව කරන්නේ ඒ චෛතසික ධර්ම සමූහය එකට ගොනු කිරීමත් ඒ වගේම කර්ම හැදීමත් යම්කිසි බලයක් හැදීමත් හදනකොට ලෝභයක් තිබුණා නම් එතන මෝහයක් තිබුණා නම් එතන ඒ ලෝභයයි මෝහයයි ද්වේෂයයි මෝහයයි මේවට අනුකූලව තමයි අර කර්ම හදන්නේ සකස් කරන්නේ කර්ම එකතු කරන්නේ ඉතින් ඒ ලෝභය මෝහය ද්වේෂය මෝහය තිබෙන්නා වූ තැනක ඒ හිතක චෛතසික ධර්ම වලට වෙන වැඩක් කරන්න බෑ ඒ තුන් දෙනාගේ සම්බන්ධයක් නැතුව එහෙම නැත්නම් ගෑවෙන්නේ නැතුව වතුරයකට ගොම ටිකක් දැම්මම ඒක ගොම වතුර වෙනවා එතකොට වතුරයකට මේ මොන හරි ජරාවක් දැම්මොත් ජරා වතුර වෙනවා එතකොට වතුරයකට මොන හරි කළු පාට පියවි යන දෙයක් දැම්මොත් ඒක කළු පාට වතුරක් වෙනවා. ඒ වතුරට <clears throat> බෑ ඒ කළු අයින් කරලා Tamanට හුදකලා වෙන්න. ඒ වතුරේ අර කළු ටික ඔක්කොම පැතිරලා ඉදිරියලා මිශ්‍ර වෙලා යනවා. ඒ වගේ මේ කියනා වූ අකුසල හේතු තුන ලෝභයයි ද්වේෂයයි මෝහයයි ඔය තුන් දෙනා යම්කිසි හිතක ඇති වුණොත් එහෙම එතන අනිත් ඒවා ඔක්කොම ඒ ඒකේ ආකාරය ගන්නවා. හේතුව කළු වෙලා යනවා. අනිත් එක අපාට වෙනවා. මේ මේ ලෝභ හේතුව, ද්වේෂ හේතුව, මෝහ හේතුව කියන හැටි තමයි හරවන හැටි තමයි අනිත් ඒවට ක්‍රියාත්මක වෙන්නේ. ඒක එහෙම වුණාම අනාගතයේදී ඒ හැදෙන්නා වූ කර්ම ශක්තිය කර්ම බලය විපාක එනකොට එතනත් කළු පාට විපාකයක් තමයි ඇති වෙන්නේ අප්‍රසන්න නීරස කටුක කරකස විපාක ශක්තියක් තමයි මතුවලා ඉන්නේ ඒක නිසා මේ මේ විදිහට මේ අකුසල ධර්මයේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ ඊළඟට මේ ලෝභ ද්වේෂ මෝහ තියෙන කියන තුන් දෙනා ඉන්න තැනත් අපි බලා ගන්නවා අකුසල් සිත් 12ක් තියෙනවා. ඒකේ ලෝභ සිත් තියෙනවා 8ක්. ඒ ලෝභ මූල සිත් 8ඒ ලෝභයයි මෝහයයි දෙක තියෙනවා. ද්වේෂ සහගත සිත් දෙකක් තිබෙනවා. ඒකේ ද්වේෂයයි මෝහයයි දෙක තියෙනවා. ඊළඟට මෝහ සහගත සිත් දෙකක් තිබෙනවා. මෝහ මූල ඒකේ තිබෙනවා මෝහ හේතුව විතරක්. අනිත් චෛතක නැති කියන්නේ තියෙනවා. මෙන්න මේ කියන්නා වූ සිත් 12 ගැන තමයි අකුසල ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපත්‍යේන පච්චෝ කියන මාතෘකාව යටතේ කියලා දෙන්නේ. එතකොට තව එකක් තියෙනවා මේ දැන් එක සිතක අපි දැනගන්න ඕන අපේ පින්වතුන් මෙතන මේ පොඩි වාක්‍ය පාලි භාෂාවේ වාක්‍ය සම්බන්ධතාවයක් තියෙන මෙහෙම. අකුසල හේතු. ඒ කියන්නේ අකුසල හේතු වේ ලෝභ දෝෂ මෝහ කියන තුන් දෙනා සම්පයුත්ත කාණ කන්දාන කියලා වචනේ පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ කන්ද කියලා කියන්නේ එතන සම්පයුත්තක එකට පහළ වෙන්න කන්ද කියලා කියන්නේ අර චෛත්‍යක ධර්මයන්ට තවත් විදියකට නමක් පාවිච්චි කරනවා. චිත්ත චෛතසික ධර්ම කියලා ගන්නවා. ඒ චිත්ත චෛතසික ධර්ම ස්කන්ධ වශයෙන් වෙන විදිහට ගන්නවා. වේදනාව සංඥාව දෙක වෙන් කර ගන්නවා. චිත වෙන් කර ගන්නවා. ඊට පස්සේ අනිත්‍යයිචිකට වෙන් කර ගන්නවා. ගොඩවල් හතකට හතරකට බෙදා ගන්න. සම්පයුක්ත කරන කන්දාන. පරිණාමතර හැටියට. දැන් අපි ඔක මේ මේ විදිහට තේරුම් ගන්න බලමු. දැන් ලෝකයාට බණ දේශනා කරනකොට සාමාන්‍ය දැනුමක් සාමාන්‍ය අවබෝධයක් වැටීමක් තියෙනා වූ කෙනෙකුට මේ බණක් දේශනා කරනකොට ධර්මයක් අධර්මයක් කියලා දෙනකොට අපි ලෝකයේ ප්‍රකටයන් නිකන් මිනිස්සේ කරන ක්‍රියාව ක්‍රියා දොරටු අල්ලගෙන තමයි කියලා දෙන්නේ. ඒක ලේසි. හේතුව මිනිස්යාට තේරුම් ගන්නට ලේසි. හිත කියන සියුම් ධර්මයේ තේරුම් ගන්නවට වඩා අර කයින් කියලා කිව්වන් පස්සේ කාය කායද්්වාරයෙන් එතකොට වාද්්වාරයෙන් ඒවා කිව්වන් පස්සේ ටිකක් ලේසි තේරුම් ගන්න. ක්‍රියා වශයෙන් දක්වනවා. ඒක නිසා තමයි සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධවය හැසිරීම කියන එක කයට දාලා මේ වැරදි තුන නම් කරන්නේ. ඊළඟට බොරු කීම, කේලම් කීම, සර වචන කීම, හිස් වචන කීම. මේක වචනේ සිද්ධ වෙන්නා වූ ක්‍රියාවන් පෙන්නනවා. ඊළඟට හිතෙන් තද ලෝභය, තරහා ගතිය, මිත්‍යා දෘෂ්ටිය. මේවා හිතින් උනත් ක්‍රියාත්මක වෙන හැටි පිටට පෙන්වන්න පුළුවන්. මේ අකුසල ධර්ම 10 හැටියට තමයි ලෝකයාට කියලා දෙන්නේ. හැබැයි ඒ ප්‍රාණඝාතය කරන වෙලාවේදී හොරකම් කිරීමක් වෙන්නේ හොරකම් කරන වෙලාවේදී මිත්‍යාචාරය වෙන්නේ මිත්‍යාචාර වෙලාවේදී මුසාවාදේ ඒවා ඉන්නේ නැහැ. ඒ විලාවට එක කාරණයක් තමයි ඉස්මතු වෙලා ඉදිරිපත් වෙලා එන්නේ. අනිත්‍යව තියෙන බව හැබෑව. හැබැයි එකක් ක්‍රියාවක් කයින් සිද්ධ කරනකොට ඒ කයින් කරන ක්‍රියාව හිතෙන් තමයි ඔපරේට් වෙන්නේ. ඔය වෙලාවේදී පහළ වෙනවන්නේ සිත්. ඒ කියන්නේ ලෝභ සහගත සිත් හරි, ද්වේෂ සහගත සිත් හරි, මෝහ සහගත සිත් හරි එන්න ඕනේ. ඒ ඒ සිත් ඇවිල්ලා ඒ හිත ඇතුලේ චෛතසිකත් එක්ක ජවන් සිත් තේලියක් යනකොට ඒ ජවන් සිත් තේලිය ක්‍රියාත්මක වෙනවා සතුන් මැරීම වශයෙන් හරි ඊළඟට හොරකම් කිරීම වශයෙන් හරි මිත්‍යාචාරය වශයෙන් බුරු කීම වශයෙන් ওই දෙයට එනවා ආන්න ඒ හරි ඒ කියනා වූ චිත්ත වීතිවල තමයි ඒ ඒක පහළ වෙන ජවන් සිත්වල කෙරින්නා වූ කාර්යයක් තමයි මෙන්න මේ අවස්ථාවේදී කියන්නේ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපත්‍යේන පත්‍යය කියලා. ඔය කර්ම හැදෙන තැන් 12ක් ගැන කියනවා. දැන් මේ එකක් තමයි නැවත සිහිපත් කරනවා නම් මෙතන තියෙනවා හේතු ප්‍රත්‍ය ශක්තිය තියෙනවා ඊළඟට හේතු ප්‍රත්‍ය ශක්තිය ගන්නා වූ ධර්ම තියෙනවා මේක හරි පුදුම දෙයක් මේ හේතු ප්‍රත්‍ය ශක්තිය තියෙන්නේ මේ අකුසල වර්ගයේ ලෝභයටයි ද්වේෂයටයි මෝහයටයි විතරයි අකුසල හේතු ප්‍රත්‍ය ශක්තිය තියෙන්නේ. අනිත් ඒවට එහෙම අකුසල හේතු ප්‍රත්‍ය ශක්තියක් නෑ. අනිත් චෛතසික ධර්ම වලටත් නෑ හිතටත් නෑ. මේ තුන් දෙනාට විතරයි තියෙන්නේ. එතකොට මේ තුන් දෙනා ගේ ඒ හේතු ප්‍රත්‍ය ශක්තිය නිසා අනිත් අයට සිද්ධ වෙනවා අනිත් චෛතසික ධර්මයන්ට සිද්ධ වෙනවා ඒ වාගේ ප්‍රත්‍ය ශක්තිය ලබන්න ඒකට කියනවා ප්‍රත්‍ය උප්පන්න ස්වභාවය කියලා. ඒ කියන්නේ ප්‍රත්‍ය ලබන්නාව. අය බලපෑමක් කෙනකින් කෙනකින් සිද්ධ වෙනවා ඒ බලපෑමට යටත් වෙනවා. හිතයි අනිච්චයිතික ධර්මයි සිද්ධ වෙන්නේ ඔය සිද්ධ වෙන්නේ ප්‍රත්‍ය ශක්තියින් බලපෑම් කරනකොට මෙහෙවරුට ඒකට අනුයාත වෙලා යටත් වෙලා ඒ පැත්තට කියන විදිහට කටයුතු කරන ඉන්න එක. එතකොට මේ ඔය විදිහට මේ ජවන් සිත් පහළ වෙනකොට ඇතිවෙන්නා වූ ඒ හැමතැනම සිද්ධ වෙන්නේ මොකද්ද? අකුසල ධම්මස් අකුසල අකුසල ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතු පත්‍යේන පච්චය. ඔය හේතුවක් පත්‍ය වෙන තාලේ. ඊළඟට දෙවෙනි වීතිය අපි ගමු. දෙවෙනි වීතියේ තියෙන මෙහෙම. දෙවෙනි විනිශ්චයේ තියෙන්නේ අකුසල ධම් අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපත්‍යේන පත්‍යය මෙතන තියෙනවා අකුසල ධර්ම කියලා කිව්වේ ඉස්සෙල්ලා අර ලෝභ ද්වේෂ මෝහ කියනා වූ හේතු ධර්ම තුනයි අභ්‍යාකතස්ස ධම්මස්ස කියලා කියන්නේ මේ අව්‍යාකෘත හැටියට සලකන්නා වූ ගණන් ගන්නා වූ ධර්ම. ඒ කියනවා මේ රූප රූප ගන්නෙත් අව්‍යාකෘත ධර්ම වලටයි. විශේෂයෙන්ම අව්‍යාකෘත ධර්ම වලට. මේ රූප හේතුව අව්‍යාකෘත ධර්ම තිබෙනවා ස්ථාන කීපයක කතා වෙනවා අව්‍යාකෘත ධර්ම. අපි අහගෙන ඉන්න පින්වතුන් මේ මේක නැවත තේරුම් ගන්නට රූප කියන ඒවා ඔක්කොම අව්‍යාකෘතයි. රූප කියන ඒවා අව්‍යාකෘතයි. අනිත් එක තමයි ඔය සිත්ලක් තිබෙනවා අහේතුක මේ මේ මේ කියන්නේ විපාක සිත් කියලා જાතියක් තියෙනවා. විපාක සිත් කියලා જાතියක් තියෙනවා. ඒ විපාක සිත් කියන ඒවා අව්‍යාකෘතයි. ඒකට කියනවා විපාක අව්‍යාකෘතය කියලා. එතකොට බලන්න රූප අව්‍යාකෘත තියෙනවා විපාක අව්‍යාකෘත තියෙනවා අනිත්‍ය ක්‍රියා සිත් තියෙනවා ක්‍රියා අව්‍යාකෘත තියෙනවා දැන් රූප ටික ඔක්කොම අව්‍යාකෘත ඒවට බෑ වෙන මොකක්වත් කරන්න අනාගතයේදී පහළ වෙන්නා වූ දේවල් කරන්න බෑ ඒ රූප අව්‍යාකෘතයි විපාක සිත් අව්‍යාකෘතයි ක්‍රියා සිත් අව්‍යාකෘතයි අනිත් එක තමයි නිර්වාණ ධාතු අව්‍යාකෘතයි දැන් මෙතන තියෙන්නේ අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස ධම්මස හේතුපච්චේන පච්චයෝ කියලා කියන තැන මේ රූප අව්‍යාකෘතේ තමයි සලකන්නේ දැන් අපි මේ වෙලාවේ යම්කිසි දෙයක් කරනකොට මේ මේ අකුසල් සිත් එක්ක පහළ වෙන්නේ ඊළඟ ළඟම එක්කිනා තමයි ඒ අකුසල් සිත්වල බලයන් ක්‍රියාත්මක කරවන්නා වූ ශරීරය වචන විශේෂයෙන්ම රූප ධර්ම ටිකනේ ආන්න ඒක නිසා මේ අකුසල අකුසලෝ ධම්මෝ අභ්‍යාගතස ධම්මස හේතුපච්චේන පච්චයෝ කියන දැන රූප ටික ගණන් ගන්නවා. එතකොට මේ රූප තියෙන තැන තියෙනවා. අව්‍යාකෘත ධර්ම වලට හේතු ශක්තියෙන් බලපෑමක් කරන්නා වූ ඒව තියෙන්නේ ඇත්තටම මේ රූපයක් තියෙන භූමියක දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි ඊළඟට මනුෂ්‍ය ලෝකේ හරි තිරිසන් ලෝකේ හරි කොතන හරි තැනක මේ රූපයක් මිශ්‍ර වෙලා තියෙන දෙයක් තැනක් වෙන්න ඕනේ. දැන් අරූප ලෝකේ මේ අරූප ලෝකේ විපාකයක් හැරෙන්න මේ සිද්ධිය යමක් කරන වෙලාවේදී මේ විදිහට වෙන පංච වෝකාර භූමිය වෙන්න ඕනේ. එතකොට වෙන තැන් ලෝක පහළ වෙන්නේ නැහනේ. පංච වෝකාර භූමියේ පහළ තැනක වෙන්න ඕනේ. එතකොට මේ ඒ අව්‍යාකෘත අව්‍යාකෘත ධර්ම වලට එහෙම නැත්නම් මේ කුසලත් නොවන අකුසලත් නොවෙන්නා වූ මේ චිත්තජ රූප ශක්තියක් තිබෙනවා. ඒ අකුසල් ජවන් එක්ක පහළ වෙනකොට ජවන් එක්කම නිස්පාදිනේ වෙන්නා වූ චිත්තජ රූප කියලා අපි හැදෙන ඇගේ රූප ස්වභාවයක්. ආනේ ඒකට බලපාන හැටි තමයි ඔය කියන්නේ. අකුසල හේතු ඒක හොඳට විස්තර කරනවා මෙහෙම. අකුසල හේතු ඔය අකුසල හේතු චිත්ත සමුත්ථානානං රූපාන. චිත්ත නිසා හටගන්නා වූ රූපයන්ට හේතු පත්‍යේන පත්‍යය කියලා පැහැදිලි හොඳට විග්‍රහයක් තියලා තියෙනවා. හොඳ පැහැදිලි විග්‍රහයක් තියෙනවා. එතකොට මේ රූපයන්ට බලපාන විදිය තමයි ඕකෙන් කියන්නේ. දැන් බලන්න අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපත්‍යයෙන් පත්‍යය කියලා කියවනේ අකුසල ධර්මය අනිත් අකුසල ඒ ධර්ම චෛත්‍යක ධර්මයන්ට උපකාර වෙන විදිය බලපාන විදිය කිව්වා. දැන් මෙතන කිව්වේ මොකද්ද? අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස් හේතුපත්‍යයෙන් පත්‍යෝ කියන වාක්‍යය. අව්‍යාකෘත රූපයකට බලපාන විදිය. ඊළඟට තියෙනවා මෙහෙම. අකුසලෝ ධම්මෝ අකුසලස්සච්ච අභ්‍යාපතස්සච්ච ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ ඔය ලෝභය කියන එකයි ද්වේෂය කියන චෛසිකයයි මෝහය කියන චෛසිකය තුනම අකුසල හේතු තුනක් ඒ අකුසල හේතු තුන අව්‍යාකෘත මේ හැටියට සලකන්නා වූ ධර්ම වලටයි ඊළඟට අනිත් චිත්තචෛසික ධර්මයන්ටයි බලපාන විදියට බලපාන විදිය ඊළඟ වාක්‍යයෙන් කියලා දෙනවා අකුසල ධර්මයේ අකුසල ධර්මයන්ටත් අවියාපෘතයන්ටත් හේතු වෙන විදිය. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. දැන් අපි අපි හිතමු මිනිස්සෙක් ආ මිනිස්සෙක් යමක් හොරකම් කරනවා. ඒක කයෙන් සිද්ධ වෙනවා. යමක් හොරකම් කරනවා කයෙන් ඒක සිද්ධ වෙනවා. කෙනෙක්ගේ දෙයක් අනික් කෙනාට නොදන්වා හොර හිතින් දැන් ගන්නවා. මේ හොර හිතින් මේක අනිත් කෙනෙකුගේ වස්තුවක් ගැනීමට අත මෙහෙවන්ට ඕනේ ඊට පස්සේ ශරීරයෙන් තියන්ට ඕනේ අත් දෙකෙන් ගන්න ඕනේ. ඒ ක්‍රියාවක් තියෙනවා හැබැයි හොරකම්. මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ ශරීරයේ මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ ඒ ඒ ශරීරයේ ක්‍රියාත්මක කරන ස්වාමියාට යටත්. කවුද ඒ ස්වාමියා? ඒ තමයි හිත. ඒ හිතේ පහළ වෙන ජවනසික අනිත් කෙනෙකුගේ අයිති දෙයක් Taman පැත්තට හරවා ගන්න බල ලබා ගන්නට අකුසල් සිත් පහළ වෙනවා. ජවන් සිත්. ඒ ජවන් සිත් ලෝභ සිත්. දැන් ලෝභ සිතකින් නිරගම් කරන්නේ. ලෝභ සිත්. ඒ ලෝභ ජවන් වල තිබෙනවා ලෝභ ජවන් වල ඒ කියන්නේ ජවන් සිත් වල ලෝභ ද්වේෂ නේ ලෝභයයි මෝහයයි තියෙනවා. ඒ ලෝභයයි මෝහයයි කියන ධර්මතා දෙක ඒ ජවන් සිත්තර තිබෙනා වූ අකුසල හිතටයි අනිත් චෛතසික ධර්ම වලටයි උපකාර වෙනවා වගේම මෙහෙවනවා වගේම ඒ එකම වෙලාවේ චෛතසික රූප අපේ ඇඟේ චිත්තජ රූප හදන්නටත් ඒක මහා බලයක් උපකාරයක් වෙනවා. ඒක නිසා තමයි අර අත ඒත් මේට ඒත් මේට යවලා අර අනිත් අයට අයිති දෙයක් ගන්න. එතකොට ඒ ගැනීමේ ක්‍රියාව සිද්ධ කරන්නේ මෙහෙවන්නේ හිතනේ ශරීරයේනේ රූපය. එතකොට මෙතන සිද්ධ වෙනවා අකුසල හේතු. අකුසල හේතුව සම්පයුත්තකාණං කන්දාණං කියලා කියන්නේ ඒ අනිත් වේදනා සංඥා සංඛාර විඥාන කියන චෛතසික ධර්ම කාණ්ඩ හතරටයි චිත්ත සමුත්ථානානං වූච රූපාන හිතින් හට ගන්නා වූ හට ගන්නා හිතේ බලෙන් හට ගන්න චිත්තජ රූපයන්ට මේක ප්‍රත්‍යශක්තියෙන් හේතු වෙනවා මේවා අපි නොසිතා හිතියට අපි නොසිතා හිතියට මේ ශරීරයෙන් කෙරෙන්නා වූ වැඩවලට මේ කයින් කෙරෙන්නා වැඩවලට මේ වචනෙන් කෙරෙන්නා වැඩවලට මේ චෛතසික ධර්මත් මේ ලෝභත් අපිට නොපෙනෙන විදිහට මහා පුදුම විදිහේ බලපෑමක් ඒ වගේම මෙහෙයවීම බලපෑම් කිරීම කරනවා ඒක තමයි අපේ මේ වචනෙන් අපේ මේ කයෙන් අපිට බාහිරයට පේන්නේ. මේක එහෙම මෙහෙවීමක් නැත්නම් කිසිම ආකාරයකින් කරන්න පුළුවන් කමක් අනිත් එක මේ ඇතුළත පේන්නේ ඒකේ මහා පුදුම බලයක් තියෙනවා. දැන් මේ අපේ පින්වතුන් දැකලා ඇති මේ මේ කාලේ ඔය හයිඩ්‍රොලින්ක් අ තියෙනවා හයිඩ්‍රොලින්ක් වලින් වැඩ කරන ඒවා තියෙන මැෂින්ස් එහෙම ඒවා නිකන් අපිට පිටට පේනවා ලොකු යකඩ වලින් හදාපු මැෂින්ස් එන්ජින් ඒවට පුළුවන් මේ ඔය මහ විශාල පොළවල් හරන්න, තල්ලු කරන්න, පස් කණ්ඩේ කඩන්න, අයින් කරන්න ඒ වගේම විශාල ගල් පර්වත පවා ඒක මේත කරන්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි මේ ඒ ඒ වා ඒ වාහ ඒ කියන්නේ ඒ මැෂින් එක නවත්තලා තියෙන කොටත් එක ප්‍රමාණයයි යන කොටත් ඒක එක ප්‍රමාණයයි හැබැයි ඒකේ මේ ප්‍රමාණි වශයෙන් එක වුණාට ඒකේ තිබෙන අර යකඩ ඒව මිනිස්සෙකුට එහෙම අදින්න බෑ. මිනිස්සෙකුට අදින්න බෑ ඒක. හරවන්න බෑ. උස් පහත් කරන්න බෑ. නමුත් ඒකේ ඇතුලේ තියෙනවා මේ බර මේ දිග හැඩල් එක ඒත් මේත් කරන්න පුළුවන් නමන්න පුළුවන් අකුලවන්න පුළුවන් දිගාරින්න පුළුවන් ඒ වගේම මේ පොළවේ පස් කණ්ඩියක් ගල් පරුවත ගලවන ගන්න පුළුවන්. ගතියක් තියෙනවා. ඒක තියෙන ඒ ශක්තිය අපිට පේන්නේ අපිට පේන්නේ පිටි. අර තියෙනව යකඩ කොට විතරයි. ඒ පරදී හැල් කරන්න පුළුවන් ශක්තියක් නිෂ්පාදනය වෙන්නේ අර ඒක ඇතුලේ හයිඩ්‍රොජන් කතියනේ. ඉතින් මේ ඒ වගේ අපි මේ ශරීරය මෙහෙවන වචනේ මෙහෙවන ශක්තියක් මේකේ ඇසි තියෙනවා. ඒක බෙදලා යනවා. එක එක තැන් වලට බෙදලා යනවා. ජවන් සිත් එක්ක මෙහෙවනවා. ආන්නේ මේ මෙහෙවනකොට ඒ මෙහෙවන එකට යටත් වෙන යටත් වෙන අර හයිඩ්‍රොලික් ගතිය ඇතුලේ මැෂින් එක ඇතුලේ මේ වෙනකොට හැදෙනකොට ඒ වගේම ඒකේ ශක්තිය වැඩි වෙනකොට ඒ මැෂින් එකේ තිබෙනා වූ ආන්නපන්න ඒවා හිට මෙහෙට ක්‍රියාත්මක වෙනවා. මානසිකුට උස්සන්න බැරි වුණාට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ ස්වභාවයක් තමයි මේක ඇසෙ තියෙන්නේ. එතකොට ඒ ශක්තියයි ඒ වගේම චිත්ත ඒ අලෝභ මේ කියන්නේ ලෝභ දෝෂ මෝහ කියන ශක්තියයි ඊළඟට ඒවට යටත් වෙන්න ආවෝ ධර්ම ස්වභාවය ටිකයි තමයි මේකෙන් කියන්නේ අකුසල හේතු අකුසල හේතු වූ සම්පයුත්තක කන්ද සම්පයුත්තකානං කන්දානං ඒ විතරක් නෙවෙයි චිත්ත සමුත්ථානානං රූපානං සමුත්ථාන රූපයන්ට හේතුප්‍රත්‍ය ප්‍රත්‍ය වෙනවා කිය. ඉතින් මේ මේ ප්‍රතිස්වභාවයේ දකින්ද දැන් ඔය තියෙනවනේ කාම රූප අරූප කියලා ස්ථාන ඒ ස්ථානවල එහෙම නැත්නම් අපි කියන ඒකවෝකාර චතුවෝකාර පංචවෝකාර කියන එතනින් මේ කතාව සිද්ධ වෙන්න නම් පංචවෝකාරයක් වෙන්න ඕන. ඒ කියන්නේ හිතකුයි කයකුයි දෙකම තියෙන්න eBay. දැන් රූපාවචර ලෝකේ උපසිද්ධ වෙන්නේ නැහැ. දෙකටම මේ වාක්‍යයට. හේතුව ඒ මේ අරූපාවචර ලෝකේ ඔක සිද්ධ වෙන්නේ රූප නැති නිසා. අනිත් එක තමයි මේ අසඤ්ඤ තලයේ සිද්ධ වෙන්නේ. හේතුව එතන සිත නැති නිසා. ඒ නිසා කොටසක් වෙන්නේ. දැන් මේ කතා වෙන්න නම් පංචවෝකාරයකම වෙන්න ඕනේ. දැන් මම මේ පින්වතුන්ට අකුසල ධර්මය අකුසලස්සච අව්‍යාකතස්සච ධම්මස් හේතුපත්‍ය වෙන තාලේ කියලා දුන්නා. ඊළඟට තියෙනවා තව හයක් කිව්ව දැන් හත්වෙනි එක කියනවා මෙහෙම අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපත්‍යේන පත්‍යය. මෙතන පරිසං වෙන්න ඕනේ. ඒ තමයි මෙතන අභ්‍යාකත ධම්ම කියලා කියන්නේ. අව්‍යාකෘත ධර්ම අභ්‍යාකතස ධම්මස හේතුපච්චේන පච්චය මේ අභ්‍යාගතෝ ධම්මෝ කියලා කියන්නේ හේතු තමයි හැබැයි ඒවා මේ විපාක සිත්වලයි ක්‍රියා සිත්වලයි තිබෙන්නා වූ තැනක කියවෙන දෙයක් අව්‍යාපෘත ධර්මය අව්‍යාපෘත ධර්මයට හේතු ශක්තියෙන් ප්‍රතිවිද විදිහ. ඒක වෙන්නේ මෙහෙමයි. ඒකේ විග්‍රහ වාක්‍ය හොඳට තේරුම් ගන්නට විපාක අව්‍යාකෘත ක්‍රියා අව්‍යාකෘත කියලා දෙකක් තියෙනවා. විපාක අව්‍යාකෘත ක්‍රියා අව්‍යාකෘත. එතකොට ඊ අපි හිතමු මෙහෙම ඔතනද විපාක ව්‍යාපෘත හොයා ගන්න පුළුවන්. අහේතුක වල. අහේතුක සිත්වල තිබෙනවා විපාක ව්‍යාපෘත. තව තියෙනවා අර විපාක තියෙනවානේ මේ කුසල් සිත් අටේ තියෙනවානේ විපාක. එතන තියෙනවා. එතන තියෙන්නේ අපි උදාහරණයක් හිතගත්තොත් එහෙම අ කාමාවචර සහේතුක විපාක සිත්තිය. කාමාවචර සහේතුක ක්‍රියා සිත්තිය. රූපාවචර සහේතුක විපාක සිත් ක්‍රියා සිත්තිය. මේ සිත්වල තියෙනවා ලෝභ දෝෂ මොහ නෙවෙයි අලෝභ අදෝෂ අමෝහ මේ අලෝභ දෝෂ සමෝහ කියන දේවල් මේ විපාකයක පහළ වෙනකොට ඒවට කියන්නේ අව්‍යාකෘත හේතු කියලා. රහතන් වහන්සේලාගේ හිත්වල අලෝභය තියෙනවා. අද්වේෂය තියෙනවා. අමෝහය තියෙනවා. ඒ රහතන් වහන්සේලාගේ හිත්වල තිබෙනා වූ ඒ අලෝභ දෝෂ අමෝහ කියනා වූ ඒ හේතු සලකන්නේ ක්‍රියා අව්‍යාප්ත කියලා. එතකොට ඒවා ඒ රහතන් වහන්සේලාගේ හිත්වල පහළ වෙන අනිත් චෛතසිකයන්ටත් හිත්වලටත් සම්පයුක්තක ස්කන්ධයන්ට උන්වහන්සේලාගේ ශරීරයේ පහළ වුණ චිත්ත සමුත්ථානික රූපයන්ට හේතු ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා කියන කතාව තමයි කියන්නේ. දැන් මේ රූපත් අව්‍යාපෘතයි අතන තියෙන හේතු ටිකත් අව්‍යාපෘතයි අනිත් එක මේ අව්‍යාගතෝ ධම්මෝ අව්‍යාගතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චය විපාකේ දැන් විපාකයක විපාක සිතක හේතු ධර්මයෝ අව්‍යාපෘත වෙනකොට ඒ විපාක සිතේ තිබෙනා වූ අනිත් ධර්ම අව්‍යාප්ත නොවී තියෙන්නේ නැහනේ. ඒක අව්‍යාපෘත වෙනවමයි. ඒක නිසා ওই විදිහට අව්‍යාපෘත වාර වාර වශයෙන් තියෙන්නේ එකයි. දැන් මම මේ වෙනකොට කුසල කුසල හේතු එහෙම නැත්නම් කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයනාදි වශයෙන් කුසල වාර වශයෙන් තුනකුත් අකුසල වාර වශයෙන් තුනකුත් 6යි අව්‍යාකෘත වාර වශයෙන් එකකුත් මේ පින්වත් සෑම දිනාටම මතක් කරා කියලා දුන්නා. ඉතින් මේ හේතු හේතු ප්‍රත්‍ය යටතේ විස්සජනා වාර දක්වන්නේ හතක් විතරයි. ඒ හත අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. හැබැයි මේක මේ අමුතු ශක්ති ස්වභාවයක් තමයි මේකේ තියෙන්නේ. අපි ඉතින් ওই සිත් කියලා කියනවා. 아무තුම ගුණ ස්වභාවයක්. 아무තුම ක්‍රියා ධර්ම ස්වභාවයක් තමයි ඔක තියෙන්නේ. ඉතින් ඒවා එකිනෙකට එකිනෙකට මේ බලපාන විදිහ තමයි මේකේ සඳහන් වෙන්නේ. ඇත්තට ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ තිබෙනා වූ ඒ ඥාන ශක්තිය කොච්චරද කියලා තේරුම් ගන්නට පුළුවන්කමට අපිට යන්තම්වත් හිතීමක් ඇති වෙන්නේ. සිතක් පහළ වීමක් සිද්ධ වෙන්නේ මේ විදියට මේ මේවා පිළිබඳව හිතාගෙන හිතාගෙන යනකොටයි. අපි දැන් මම මේ වෙලාව වෙනකොට මේ පින්වතුන්ට මේ අකුසල ධර්ම වාර තුනක් අව්‍යාකෘත වාර එකක් වශයෙන් හතරක් කියලා දුන්නා. අපි නැවත දැනගන්න ඕනේ අපේ මේ පින්වත් ධර්ම සාකච්ඡා මණ්ඩලයේ ඉන්න පින්වතුන්ගෙන් මේ කියාපු කාරණා ටික මේ පින්වතුන්ට හොඳට තේරුණාද කියලා. අනිත් එක තමයි අපි මානසික වශයෙන් අමුතු ලොකු කමක් හිතා ගන්න හොඳ නෑ. ඒ කියන්නේ අපිට මේක තේරෙනවා කියලා හරි එහෙම නැත්නම් හීන භාවයක් ඇති කර ගන්න හොඳ නෑ මට මේක අමාරුයි කියලා හරි. මං මේ විදිහට ප්‍රශ්නයක් අහුවොත් මට මේකෙන් ලැබෙන උත්තරය මට නීරස වෙන්න පුළුවන් ඒක මට මගේ தත්ත්වයට ඒක නොගැලපෙන දෙයක් වෙන්න පුළුවන් කියලා එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතන්නේ නැතුව වෙනදා ප්‍රශ්න අහනවා වගේ ආන පින්වතුන් වගේම අපේ මේ අහගෙන ඉන්නා වූ අනිත් පින්වතුනොත් ප්‍රශ්න අහන්න ඒගොල්ලන්ගේ ප්‍රාථමික ප්‍රශ්නයක් වුණාට විග්‍රහ කිරීමේදී ඒක හරියට ප්‍රයෝජනවත් වෙනවා වටිනවා මේ පින්වත්තුන්ගේ දැනට ගිහිල්ලා විස්තර කරන්න කරනකොට ඒක හරියට වටිනවා හැම එක්කෙනාටම තේරෙනවා තේරුම් ගන්නට අමාරුකමක් තියෙන අයටත් ඒක පිටක් වෙනවා ඒ වගේම තේරුමක් තියෙනා අයටත් තවත් විදිහකට ඒක හිතන්ට පිටක් වෙනවා ඒක නිසා මම මේ වෙලාවේදී අපේ පින්වතුන් හැම දිනාටම මතක් කරනවා මේ මේ කියපු ටික මේ පින්වතුන්ට තේරුම් ගත්ත විදිය තේරුම් ගිය විදිය පිළිබඳව කරුණාවෙන් මතක් කරන්න කියලා. ඉතින් මේ ධර්ම සාකච්ඡා කිරීම මේ විදියට සියුම් ධර්මයේ යෙවීම මෙනෙහි කිරීම ආ අනත්ත් සංඥාව වැඩි දියුණු කිරීම. අත්ම ආත්ම සංඥාවනේ තියෙන්නේ අපිට. මේක අනත්ත් සංඥාව. මේවා ආත්මයක් නෑ මේ වගේ. මේ වගේ තිබෙන්නේ එකිනෙකට ප්‍රතිවෙන්නා වූ ධර්ම ස්වභාවයක් විතරයි. ගහක් හැදෙනකොට ඒ ගහට අවුව වැටෙනකොට පොළවේ තියෙන පොහොර ටික වතුර ආශ්‍රයෙන් එනකොට කුලකට එනකොට ඒක 아무තු විදිහකට මේ වෙනස් වීමක් සිද්ධ වෙනවා. පුංචිර තිබිච්ච බීජයක් පොඩ්ඩක් උස්සලා බෙදිලා පාටක් වෙනස් වෙලා ඊට පස්සේ උඩට උඩට උඩට ඒක කොලාතු බෙදීගෙන එන ඔක වෙනස් වීමක්. ඔක පොඩි අවස්ථාවේ ඉඳලාම විපූර්තියට වෙනස් වීමටපත් වීමක්. අපි වෙනස් වීම නම් කරනවා ගහ වැඩෙනවා කියලා. ගහ වැඩෙනවා, ගහ හැදෙනවා, පැලවෙනවා, දියුණු වෙනවා, මෝරනවා කියලා වචන අපි කතා කරනවා. ඇත්තට වෙලා තියෙන්නේ ප්‍රත්‍ය ධර්ම ලැබුණාම අවුව ටික, හුළඟ ටික, වතුර ටික, පොහොර ටික ලැබුණායින් පස්සේ එතන තිබෙන්නා වූ පටවියාපෝ තේජෝ වායෝ වර්ණගත වර්ණගන්ධ රසෝජා කියනා වූ ධර්මතා අට බීජ නියාමයට අනුකූලව නිකන් විකෘතියක් වෙලා තිබෙනවා. ඒ ඉච්චරයි වෙලා තියෙන්නේ. ඒක ආත්මයක් නෙවෙයි, ඒක සත්‍යයක් නෙවෙයි, අවුව ආත්මයක් නෙවෙයි, උලඟ ආත්මයක් නෙවෙයි, පොළොව ආත්මයක් නෙවෙයි පෝර ආත්මයක් නෙවෙයි අතු ආත්මයක් නෙවෙයි බීජවය ආත්මයක් නෙවෙයි මොකක්වත් නෙවෙයි ඒ ධර්ම ටික එක පොදියට එක තැනක විකෘතියකටපත් වුණා ඒකට වටපිටාවේ තිබෙන අවුග වැස්ස පෝර ආදී දේවල් යම්කිසි හේතු උපකාරයක් වෙලා තිබෙනවා ඒ වගේ මේ කියනා වූ චිත්ත ධර්ම ඒ කියන්නේ හිතේ පහළ වෙන්නා වූ ලෝභ දෝෂ මෝහ අලෝබදෝ සමෝ කියනා හේතු ධර්මය අනිත් ධර්ම වලට ඔන්න ඔය විදිහට සත්වයක් නොවි ජීවියක් නොවි ආත්මයක් නොවි අනිත්‍යවට බලපෑම් කරන අනිත්‍යවට ප්‍රත්‍ය වෙන ගති ස්වභාවයක් විතරක් මේ වගේ තිබෙනවා එක තැනක සිද්ධ වෙන්නා වූ ගති ටිකක් තමයි විකෘතියකටපත් වෙන ආකාරයේ විකෘතියටපත් වෙන්න බලපෑම් කරන ස්වභාවය බලපෑම් ලබන ස්වභාවය මේ විදිහට මතක් කරේ. හොඳයි අපේ පින්වතුන්ට අපි අවස්ථාව සැලසලා දෙනවා ප්‍රශ්නයව තියෙනවා නම් අහලා දැනගන්න හැම දිනාටම ධර්මාභූතේ වේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි. සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් මම එහෙනම් ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා කල්යාණ මිත්‍රයන්ට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අද ස්වාමීන් වහන්සේ දේශනා කරපු කොටසේ තවදුරටත් පැහැදිලි කරගන්න එකට අවස්ථාවක් තියෙනවා. ඊට සරණයි. අපේ මේ අලුත් අපේ මේ නවක සහ නවක පින්වතුන් අලුත් අය එහෙම ආනනම් ඒකත් හොඳයි. තෙරුවන් සරණයි අවස්ථාවක් අපි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ සඳහන් කරප දේශනා කර පරිදි මේ හිම විපාක විදියට අව්‍යාකෘත එහෙම ධර්මතාලෙන් එනකොට චිත්ත රූප චිත්ත රූප ශක්තියක් ඇති වෙන බව කිව්ව එතකොට ඒ ඒ ශක්තිය ශක්තිය මැඩ පවත්වා ගන්න ඒ වෙලාවට සිහි ඒ වෙලාවට ඒ පැත්තට එහෙම ශක්තියක් විදිහට නොයා ඒකෙන් වැළැක්ෙන විදිහට කොහොමද සිත පුරුදු කරන්න අපේ ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි. ඔය ප්‍රශ්නේ ගොනු වෙන්නේ මහත්යාගේ ඔය මහත්යාගේ ප්‍රශ්නේ ගොනු වෙන්නේ සූත්‍රානුසාරයෙන්. සූත්‍රානුසාරයෙන් හැදෙන්නේ දැන් මෙහෙම තියෙනවා අපි අපිට අපි හිතමු ශරීරයේ වේදනාවක් එනවා ශරීරයේ යම්කිසි නීරස කටුක කරකස රළු ගොරෝසු අප්‍රසන්න වේදනාවක් එනවා. අපි උපකල්පනය කරනවා ඒ වේදනාව විපාකයක් කියලා. මේ විපාකේ දැන් මට ආවා. දැන් ඒක විඳ ගන්න අමාරුයි. හරි සැරයි වේදනයි කඩුකයි මේ හිතීම තමයි යෝග සිද්ධ වෙන්නේ විපාකේ ආව දැන් ඒ විලාමේ මේ අසන්තෝෂ ගතියක් ඒකට ඇති වෙලා දැන් හිත ඒ ශරීරයේ ඇති වෙච්ච වේදනාව පැත්තට වේදනාව පිටවන අසන්තෝෂ සිතුවිලි ටිකක් ඔන්න දෝමනස සිතුවිලි ටිකක් පහළ වෙනවා. ඒ දෝමනස සිතුවිලි පහළ වෙන වෙලාවේදී ඒ සිතුවිලි වලට සමාන්තරව කය ඇති වෙනවා. දෝමනස සහගත විදිහට කර්කස රළුගුණෝසු රූපමය පරිසරය. ඒක දැනගත්තොත් ඒ ඒ වෙලාවේදී ඒ නරක සිතුවිල්ලක් වේදනාකාරී සිතුවිල්ලක් ආවායි කියලා දැනගන්නවා නම් ඒ ශරීරයේ තිබෙනා වූ රූප ස්වභාවය කරකස රළු ඒ වාගේම විඳගන්ට බැරි රූපමය පරිසරයක් කියලා දැනගත්තා නම් ඒ දැනගැනීම ඒ දැනගන්න අවස්ථාවේදීම තමන්ගේ හිත වෙනත් ඒකට මාරු වෙනවා. මාරු වෙනවා කියලා කියන්නේ අර හිත දකින පැත්තට හිත මාරු වෙනවා. ඒ වගේම කය දකින පැත්තට හිත මාරු වෙනවා. ඒ මාරු වෙනකොට ඒ හිතේ හිත මාරු වෙලා යනවත් එක්කම අර ප්‍රශ්නේ නැතිලා. හැබැයි ධර්ම මෙතන කියන්නේ මහත්තයා එහෙම මේ මේක නැති කිරීමවත් මේක ඇති කිරීමවත් එහෙම නෙවෙයි. මේ අවිධර්මයේ තිබෙනා වූ ස්වභාවය තමයි මේක මේ මේ මේක ඇති කිරීම නැති කිරීම මෙහෙම නෑ මෙන්න මෙහෙම ශක්ති ටිකක් තිබෙනවා ඕක වැඩ කරන්නේ මෙන්න මෙහෙම ඕක ඔපරේට් වෙන්නේ මේ විදිහට ඕක ෆන්ක්ෂන් වෙන්නේ මේ විදිහටයි කියලා විස්තර කරන දිනක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ හැබැයි ප්‍රධාන කාරණේ තමයි ශක්ති ධර්ම ටිකක් තවත් ಗುಣ ස්වභාව ශක්ති ධර්ම දෙයකට යම් කිසි බලපෑම් ස්වභාවයක් කරනවා ඒ ඇරෙන්න මෙතන කරන්නේ කුවත් ඒ වාගේම කරන්නේවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේකෙන් මේ ප ဋ ාණ ධර්ම විග්‍රහයෙන් වැඩියෙන්ම උළුප්පලා කියන්නේ. සත්‍යයක් නැති ආත්මයක් ජීවයක් නැති ධර්ම ස්වභාව ටිකක් විතරයි මේකේ තියෙන්නේ. හොඳයි පිරුවන් සර්නේ. පිරුවන් සර්නේ සාර්ථක. සූත්‍රානුසාරයෙන් බලනකොට මේ සූත්‍රානුසාරයෙන් බලනකොට කොහොමද අපේ අපේ ජීවිතේට ඒ වගේ දෙයක් වුණයින් පස්සේ අයින් කරගන්නේ කියන එක තමයි අපි බලන්නේ සූත්‍ර අනුසාරයෙන්. මේ ධර්ම මේ මේ විදිහට බලනකොට මේ කරන්නේ මොකක් හරි කමක් නැහැ. ඒ ධර්මය මෙන්න මේ ටික තමයි මෙතන වැඩ කරන්නේ. මේ විපාකයේ මේ ටිකයි වැඩ කරන්නේ, ක්‍රියාවේ මේ ටිකයි වැඩ කරන්නේ, අව්‍යාපෘතේ මේ ටිකයි වැඩ කරන්නේ කියලා ඒ ටික වෙන වෙන වෙන වෙන වෙනම හඳුනා ගන්නවා. ඒකට කියනවා ධර්මයක් දකින්නයි කියලා. ධර්මයේ දකිමින් ධර්මයේ බලමින් ඉන්නවා. ධම්මානුපස්සනාවක් වෙනවා. හොඳයි තේරුවන් සන්න කාට හරි කියනවා නම් මම කයි ඉදිරිපත් කරන්න පුළුවන්. තවත් අපේ අලුතින් එකතු වෙන කල්යාණ මිත්‍රින්ට අවස්ථාව තියෙනවා ඉස්සෙල්ලා ප්‍රශ්න වලට යොමු වෙන්න. තේරුවන් සර්මයි. කොමුද මහත්මිය ඔබතුමීට එකතු වෙන්න පුළුවන්ද? පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. දැන් මට මෙතෙන්ද ප්‍රශ්නයක් ආවා. දැන් සූත්‍ර ධර්ම විචිතට දැන් අපිට විදිහකට ඉගෙන ගන්නවා. දැන් සමස්තයක් විදිහට අපිට මේ මේ විදිහටම හිත ගෙනියන්න පුළුවන් කියලා කියන්නේ. දැන් ගොඩක් වෙලාවට ඔබ වහන්සේ ධර්මන දේශනා කරනකොට මගේ හිත පවත්වගෙන යනවා මම ඇත්තටම සත්‍යය පුත්‍යය නෑ ශක්තියක් පමණක් කියන එකේම විතරයි මම හිත තියාගෙන යන්නේ. එතකොට මට කිසිම ප්‍රශ්නයක් නෑ. පාග ප්‍රශ්නාවක් මම හිතනවා ඕ මෙතන තියෙන ශක්තියක් විතරයි. එතකොට මම අර මනුස්සයත් කියන එයාගේ කිසිම දෙයක් මට පේන්නේ නෑ. කියන්නේ මම ඉස්සෙල්ලම අර හැම කිත ඔක්කොම හිතෙන් අයින් කරලා ඇට ටිකක් අයින් කරලා ඔක්කොම අයින් කරලා බලන්නේ අනිතරම අර ශක්තිය දිහා විතරයි. එතකොට දැන් ඔබ වහන්සේ අර අභිධර්මයේ කතාව කිව්ව ගමන් මගේ හිත අනිත් පැත්තට පෑනවා. අන්න මේ පැත්තේ කොහොමද අපි පවත්වගෙන යන්නේ කියන එක ඔබ වහන්සේගෙන් මම අවවාදයක් බලාපොරොත්තු වෙන මොකද මට සාමාන්‍ය ජීවිතයේදී අපිට සෑහෙන වෙන ප්‍රශ්නවලදී මෙන්න ඔබ වහන්සේගේ දේශනාවෙන් තමයි මම මේක ඇත්තටම ඉගෙනගත්තේ ඔබ වහන්සේට මම අනේක වාරයක් සිද්ධ කරනවා හරිම පිනක් ඔබ වහන්සේ කරේ මොකද ශාල කාලයක් තිස්සේ මගේ හිත මම යවනවා අවුරුදු දෙක තුන ඔහොම ඔහොම ඔහොම දැන් මට අවුරුදු 50 විතර ඒ කාලෙට එනකොට මේ ගත කරපු ජීවිතේ බලනකොට මෙන්න මේ ඔබ වහන්සේගේ දේශනාවට යොදලා හිත පවත්වාගෙන යනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. වාදිනියක් බිල්ලුණත් ප්‍රශ්නයක් නැහැ. සල්ලි වේදන් වුණත් ප්‍රශ්නයක් නැහැ. සල්ලි තිබුණත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අර සූත්‍ර දේශනා පැත්තට ගිය ගමන් හිත පොඩ්ඩක් වෙනස් වෙනවා. නැවත අර පැත්තටපත් වෙනවා. මෙන්න මේක ටිකක් කොහොමද හදාගන්නේ ස්වාමීන් වහන්සේ ඒකයි මම ඔබ වහන්සේගෙන් අහන්නේ සරුවන් සරණ මේ ධර්මය මේ බලන බැලුම් ක්‍රම ගොඩක් තිබෙනවා ඒකේ අපි ඔක්කොම අපි ඔක්කොටම එකම ලෙවල් එකකින් බලන්න බෑ ධර්මයේ දකිනකොටත් මෙනෙහි කරනකොටත් ඕක කොහොමයි. ඒකේ දැන් පෙර ආත්ම බලන්න ගියාම බුදුරජාණන් වහන්සේට පේන ප්‍රමාණයයි පසේ බුදුරුන්ට පේන ප්‍රමාණයයි ශ්‍රාවකයන්ට පේන ප්‍රමාණයයි වෙනස්. ඉතින් ඔක්කොම නිවන් දැකලා තියෙන්නේ. ඊළඟට අනාගතයත් එහෙමයි. ඊළඟට 이르දි ප්‍රත්‍යාදී දක්වන්න ගියාමත් එහෙමයි. අපි ධර්මය අවබෝධ කරගන්න ගියාමත් එහෙමයි. ධර්මය අවබෝධ කරගන්න ගියාම ධර්මයේ පැත්තට යනකොට ඒක අපි ඔක්කොගේම එකම ලෙවල් එකක් වෙන්නේ නැහැ. සමහර අයට මේ ওই මාත්‍රිකාවට කතා කරනකොට ආත්ම අනිත්‍ය සංඥාව අනිත්‍ය සංඥාව හොඳට වැඩි. හොඳට ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒක සමහරුන්ට නෑ සමහරුන්ට දුක්ඛ සංඥාව. සමහර අයට අනාත්ම සංඥා. ওই විදිහට තමයි වැඩෙන්නේ. එතකොට ඒ ඒ බුදුරජාණන් වහන්සේ දකිනවා මේ මෙයාට කොච්චර ප්‍රමාණයකට මේක වැටහෙනවද තේරෙනවද ගන්න පුළුවන් කියලා. බුදුරජාණන් ධර්ම දේශනා කරන විදිහට ඇත්තටම මේ දැන් මේ කතා කරන්නා වූ කොටස අතිශය ගැඹුරු හිතවලටයි අවශ්‍ය. ඒ කියන්නේ බොහොම තීක්ෂණ නුවණක් තියෙන කල්පනාව සිහිය හොඳට තියෙන චිත්‍රයට තමයි මේක ගොනු වෙන්නේ මේක අහු වෙන්නේ මේක මේ අමුතු විදිහේ මේ ශක්තියක් අමුතු විදිහේ ශක්තියක් ගුණයක් කියා දීමක් මේ සිද්ධ කරන්නේ මෙතන භාවනා කරන්නෙක්වත් භාවනා කරවන්නෙක්වත් මෙතන කියවෙන මේ සිත් චිත්ත චෛසික රූපවල වැඩසටහන් ටික කරනවා කියනවා. ඊළඟට දැන් ඇත්තට බැලුවොත් එහෙම මේ අපේ ධර්ම සාකච්ඡාව බැලුවොත් එහෙම ධර්මය කියලා දෙන එක්කෙනෙක් ඉන්නවා ධර්මය අහන පිරිසක් ඉන්නවා සම්මත වශයෙන් සූත්‍රානුසාරයෙන් ගත්තා හැබැයි මේ ධර්ම දේශකයා බිඳ බැලූ කල එතන තියෙන්නේ චිත්ත ශක්ති චෛතසික ශක්ති චිත්ත ගති ටිකක් සහ රූප ධර්ම ටිකක් දැන් මේ චිත්ත චෛතසික රූප කියනා වූ ධර්ම ටිකක් යම් තැනක ක්‍රියාත්මක වෙනවා ශබ්ද හදනවා ඊට පස්සේ වාක් විලාස ඇති කරනවා විතක්ක ਵਿਚාර ඇති වෙලා යනවා. ඉතින් මේවා මේවත් එක්ක තමයි එතන මේ රූප ධර්ම ටිකක් චිත්ත ධර්ම චෛතසික ධර්ම ක්‍රියාත්මක වෙනවා. ඒ ඇරෙන්න ඒ ඇරෙන්න ඒ ධර්ම ශක්ති ටික එක තැනක ඔපරේට් වෙනවා ඇරෙන්න වෙන වෙන මොකක්වත් සත්‍යයක් එහෙම නැහැ එතන. ඔක සූත්‍රෙට ගියන් පස්සේ තමයි මෙහෙම දේශකෙක් ඉන්නවා අසන්නෝ ඉන්නවා කියන කතාව ගන්නෙ. එතකොට අසන්නන්ගේ පැත්තෙන් බැලුවොත් එහෙම දැන් මේ මම දේශනා කරනවා දේශනා කරනකොට ඒ දේශනා කරන්නා වූ දේ අසාගෙන ඉන්නා අය අපි සූත්‍රානුසාරයෙන් ශ්‍රාවකයෝ කියලා කියනවා බණහනායි කියලා කියනවා. නමුත් සිද්ධ වෙන්නේ ඇත්තටම චිත්ත චෛතසික රූප ටිකක් ඒ තැන් තැන් කීපයක එකට වැඩ කරනවා. එකට වැඩ කරනවා. ඒ ඒ ටික තමයි සිද්ධ වෙන්නේ වෙනවා. ශබ්ද කියලා ඇහෙනවා ඒක රූපයක්. ඊට පස්සේ ඒ ඇහිච්ච දේ තුල තිබිච්ච දේ හිතින් හිතනවා චෛතසිකත් එක්ක දාලා චිත්ත චෛතසික ධර්ම ගුණ කර කර ඒවා හොඳට මෙනෙහි කර කර මෙනෙහි කරනවා. එතන තියෙන්නේ ඇත්ත වශයෙන්ම නාම ධර්ම ක්‍රියාත්මක වීම. රූප ධර්ම ක්‍රියාත්මක වෙනවා. නාම ධර්ම ක්‍රියාත්මක වෙනවා. ඊයෙරෙන්ට. චිත්ත චෛතසික රූප ක්‍රියාත්මක වෙනවා. ඇරෙන්ද අසන්නෝ කියලා જાතියකුත් නැහැ. බණහනායි කියලා જાතියක් නැහැ. සූත්‍රානුසාරයෙන් ගන්න තමයි අසන්නෝ එන්නේ. ඒක නිසා මේ ශක්තියක් මේ ගුණයක් මේ ධර්ම ස්වභාවය කියලා හඳුන්වන්නා වූ කාරණය බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම කියලා දෙන්නේ උග්ගටි සංඤ්ඤෝ. එහෙම නැත්නම් ඒ වගේ උසස් තීක්ෂණ ප්‍රඥාවක් තිබෙන්නා වූ ඥානයක් තිබෙන්නා වූ අයට. ඒක තියෙනවා නම් ආහන ප්‍රශ්න වලින් අපිට තේරෙනවා ඒක ඒක හරි වටනවා. අනිත් එක මේ සූත්‍ර දේශනාවල යනට ඒ තරම් ඉතින් වැඩේ ගැන හිතන්න ඕනේ නැහැ. මට ගැළපෙන්නේ මේ ටිකයි කියලා මම හිතාගත්තම හරි. එතකොට බාධකයක් වෙන්නේ නැහැ. හොඳට මේ දේශනාවල් තුල හොඳට හිත පිහිටුවාගෙන කටයුතු කරන්න අර අනිත් ලෝකයට සම්බන්ධ දේවල් පිළිබඳ වැඩි හිතන්න නැතුව හිටියම ওই සූත්‍ර ප්‍රශ්නේ මග හැරෙනවා. අනිත් එක තමයි සූත්‍ර දේශනාවලත් මේ වගේ කියලා දෙන්නා වූ ස්කන්ධ මාත්‍රිකා තිබෙනවා ආයතන මාත්‍රිකා තිබෙනවා ධාතු ස්වභාව තිබෙනවා ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මයන් එහෙම කියලා දෙනවා ඒ නිසා සූත්‍ර දේශනාවලත් තිබෙනවා ධර්මයේ පැත්තට ගැඹුරට යන තැන් නමුත් ඊටත් වඩා බෙදී වැඩි මේ අභිධර්මයේ එළුවන් සරණයි එහෙමයි ස්වාමීන් වහන්සේ ඇත්තටම ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රශ්නේ අහුවේ මේ මේ මම මේ කතා කරන පුද්ගලයෙක් විදිහට මම කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ දැන් මම හිතනවා මේ ශක්තිය තමයි මේ කතා කරන්නේ යම් කිසි ශක්තිය ශක්තිය ශක්තියක් නේදවත් මේ මගේ මේ ශක්තිය කොයි වෙලාවකවත් මේ සූත්‍ර දේශනාවලට ඔළුව යන්නේ විතරම නේරය උපවාසයේ ඒ ටිකට තමයි මම මම කල්පනා කරා ඇයි මේ මම මේකටම මම මේකේ මේ කියන්නේ දැන් අපි සාමාන්‍ය දෙයකට කතා කරනකොට එක එක තැන් වලට හිතේ අන ස්වභාවයක් තියෙනවානේ දැන් ඒක වැඩියෙන්නේ. ඒ ඇයි මම පිටෙන්ටම යන්නේ කියන එක මම ගොඩක් වෙලාවට කල්පනා කරා මේ සූත්‍ර දේශනා අහනකොට මට අහන්න කම්මැලි කමක් තිබුණා. අත්‍තරම ස්වාමීන් වහන්සේ මම ඒකයි මේ මේ ඔබ වහන්සේ මේ ප්‍රශ්නේ අහන්නේ. නෑ නෑ. බොහොමයි. ඇත්තට මේ මේ තව එකක් තමයි දැන් මේවා මේවා හඳුනාගෙන හඳුනාගෙන හඳුනාගෙන ගියායින් පස්සේ අවසානයේදී වෙන්නේ මේ තියෙනවානේ අර චරිමක චිත්තය කියලා. චරිමක මේ චිත්තය කියලා එකක් තියෙනවා. ඒක චරිමක චිත්තය කියලා කියන්නේ මේ ඒක චුතිසිතක්. ඒ චුතිසිත ඇවිල්ලා මේ රාතන් වහන්සේලාගේ චුතිසිත පහළ වෙනවනේ යම් කිසි වෙලාවක. ඒ චුතිසිත පහළ වෙනකොට එතනින් පස්සේ එක හිතක්වත් නැහැ. රාතන් වහන්සේ නමකේ ජීවිතයක රාතන් වහන්සේ නමක් හැටියට චිත්ත චෛතසික ධර්ම වැඩ කරන්නේ ඒ චිත්ත චෛතසික ධර්මයන්ට අනුකූලව රූප ධර්ම වැඩ කරන්නේ ප්‍රවෘත්ති විපාක රූප වැඩ කරන්නේ විඥානය කියන එක ඒ ශරීරයකට සම්බන්ධ වෙලා රහතන් වහන්සේගේ ශරීරයට සම්බන්ධ වෙලා තියෙන කල් විතරයි. චරිමුක චිත්තය කියලා කියන්නේ රහතන් වහන්සේලාගේ චුති චිත්තේ පස්සේ අර වැඩ කරපු චෛතසික ඔක්කොම ටික අර මෙච්චර කාලයක් සංසාරේ හිත හිතා හිත හිතා හිත හිතා ආපු හිත සේවී ඔක්කොම ටික මේ ආය කවදාකවත් නිකමටවත් මේ ආ પરම්පරාවේ ආවා කියලා නිකමටවත් එක චෛතසික දෙක තුනක් එක්කවත් කවදාකවත් ආයේ ඒ චිත්ත සෙට් එක ඒ චිත්ත චෛතසික සෙට් එක රූප සෙට්ටයක් කවදාකවත් ආය පහළ වෙන්නේම නැහැ. කොහෙට ගියාද කියලා තේරුම් ගන්නත් මේ පහළ වෙලා පහළ වෙයි පහළ වෙයි මේ ලෝකයට සම්බන්ධ කරලා තිබිච්ච මේ හිත මේ චිත්ත චෛතසික ඡප්ති ටික තම මොකද උනේ ඒකට මොකද උනේ කියලා හොයා ගන්නවත් නැහැ ඒක නිකාම නැතිලා කියලා ඒකට කියනවා නිවි යනවා කියලා. ඇත්තටම අපි නිවන්නේ මොකද්ද? චිත්ත, චෛතසික, රූප. මේ ටික මේ ටික නැවත ක්‍රියාත්මක වෙන්නේ නැති තත්ත්වයටපත් කරනවා. අපිට දැන් වෙලා තියෙන්නේ ඒ ශක්තිය ටික ඔක්කොම මේක ගිනි අරගත්තා වගේ ඔක්කොම එකට එක පොදියලා. චිත්ත ටික චෛතසික වලට ඔට්ටු වෙනවා චෛතසික ධර්ම සිතත් එක්ක ඔට්ටු වෙනවා. චෛතසික ධර්ම වලත් මේ තිබෙන හේතු ධර්ම අනිත්‍යවට ඔට්ටු වෙනවා. ඒවා මේවට හේතු වෙනවා. ඒවත් එක්ක ඉන්න රූපය ඒකෙන් ආය ගන්නවා. ඉතින් ওই විදිහේ මේ රූපයයි රූප ශක්ති දෙකයි චිත්තජ ශක්ති ටිකයි චෛතසික ශක්ති ටිකයි ඔවුනුන්ට අනේ වන්දන මොකක් වගේ කියලා කියන්න ඔක්කොම ටික එකට හේතු වෙලා එකට බැඳිලා එකට ගොළු වෙලා ඔය ක්‍රියාත්මක වෙ තියෙනවා. ඕකයි අපිට තියෙන. අපි මේ දැවෙනවා කියලා කියන්නේ පත් වෙනවා, ඇවිලෙනවා, දැවෙනවා කියලා කියන්නේ ඔන්න ඔය ටික තියෙන නිසා. ඊළඟට මේක කන්ටිනියුේෂන් එකකට දාලා තියෙනවා අපි. කන්ටිනියුේෂන් එක කියලා කියන්නේ මේක නැති වෙනවාට කැමති නැත්te. කියන එකක් අපිට ඇති වෙලා තියෙනවා. ඒක නිසා මේක පවත්වාගෙන යෑමට යම් යම් දේවල් කරන ශක්තිය හැදෙනවා අයින් කරන ශක්තිය හැදෙන්නේ. ඔය විදිහේ ප්‍රශ්නයක් තමයි මේකේ තියෙන්නේ. අපිට අපි රහත් වෙච්ච යම් කිසි දවසක රහත්භාවයට පත් වුණාන් පස්සේ අවසාන චරිමක චිතෙන් එහාට අපි කොහොම ටික කවදාකවත් සිතක් නැති කවදාකවත්ම චෛතසිකයක් නැති. ඒක නිසාම ලෝභ හේතු එහෙම මොකක්වත් කතා කරන්නට නැති. ඇහෙන්නේ නැති. බණක්වත් ඇහෙන්නේ නැති. සාකච්ඡාවක් නැති. මොකක්වත්ම නැති. ශාන්ත වූ ශාන්ත වූ අතිමීර වූ මధుර වූ ප්‍රණීත වූ සූක්ෂම ධර්ම ස්වභාවයකට පත් වෙලා මේ ටික ඔක්කොම නැතිලා. ඒක තමයි නිබ්බානේ අපේ අපේ එහෙම එක එක. ඒක නිසා මේ ශක්ති ටිකක් තමයි වැඩ කරන්නේ. දරුවන් තරණය. හොඳයි තවත් කාට හරි ප්‍රශ්න තියෙනවද? ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. මම හිතනවා රෝණ මහත්මයා ප්‍රශ්නයක් අහන්න ඉදිරිපත් කරනවා ඉස්සෙල්ලා පොඩ්ඩක් කිට්ටුවට එන්න මයික් එක කිට්ටුවට එන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මයික් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ කර්මජ රූප වලට ස්වාමීන් වහන්සේ හේතුපත්‍ය මේ පත්‍ය වෙන්නේ චිත්තජ රූප වලට විතරද පත්‍ය වෙන්නේ අයිත් රූප වලට පත්‍ය වෙන්නේ නැද්ද කියන්නේ. හා. ඒක පස්සේ. ඒකෙදි ප්‍රත්‍ය වෙනවා ප්‍රතිසන්දි අවස්ථාවේදී ප්‍රතිසන්ධි අවස්ථාවේදී කර්මජ රූපයටපත් වෙනවා ඒකේම කන්ටිනියුේෂන් එකක් තමයි ප්‍රවෘත්ති අවස්ථාවේදී පත් වෙනවා හැබැයි මෙතන අපි ඔය අකුසල් කුසල් සිත් කුසල් සිත් හැටියට කතා කරන තැන අකුසල් සිත් හැටියට කතා කරන තැන මේ චිත්තජ රූප තමයි චිත්තජ රූප වලට හේතු ප්‍රත්‍ය ගැනෙන විදිහ තමයි ඉස්මතු කරලා දෙන්නේ. තව තියෙනවා ඉස්සරහට මේ බලපාන දේවල් කර්මජ රූප ගැන. හැබැයි හේතු ප්‍රත්‍ය කියන ඒවා හේතු ප්‍රත්‍ය කියන එක ප්‍රවෘත්ති අවස්ථාවේදී බලපවත්නවා කන්ටිනියස් එක හැබැයි ඒක ප්‍රතිසන්දි අවස්ථාවට නම් මුඛ්‍ය අවස්ථාව. අනිත් අවස්ථාවේ චිත්තජ. නැහැ. අපේ ප්‍රශ්නේම නැත්තම් අපි අද ප්‍රශ්නයක් වෙන පොඩ්ඩක් ඊර්ෂ්‍යා ධර්ම දේශනාවට සම්බන්ධයි අද සමාන සමාන සාමාන්‍යස මයික් එක පොඩ්ඩක් මේ හොඳයි හොඳයි දැන් හොඳයි ස්වාමිනාන්ස අර කුසලා හේතු සම්ප්‍රයුක්තකණං කන්දානං ඒපච්චේන පච්චයෝ කියපු තැන දැන් භවනාවක් වශයෙන් හෝ ඒක මේ බලන වෙලාවට සම්ප්‍රයුක්තකණං කන්දානං කියන සතර නාම ධර්ම වේදනා සංඥා සංකාර විඥාන කියලා ගත්තාම ස්වාමීන් වහන්සේ දැන් අපි සාමාන්‍යයෙන් මූලිකව බලනකොට වේදනා චෛතසිකය සංඥා චෛතසිකය වේදනා සංඥා හැර ඉතුරු 50 සංකාර සිත් 89 විඥාන වශයෙන් අරගෙන තියෙනවා මම දැකලා තියෙනවා ඒ දැන් ස්වාමීන් වහන්සේ මේ වගේ තැන්වලදී දැන් කුසල ධර්ම නිසා වේදනා චෛතසිකය සංඥා චෛතසිකය සංකාර කියන කොටට ඇතුල් වෙන්නේ කුසල චෛතසිකද විඥාන කියනකොට ඇති වෙන්නේ අහේතුක සිත් අකුසල සිත්තර කුසල් සිද්ද කියලා පොඩ්ඩක් එතන පැහැදිලි කරලා දෙන්න ස්වාමිනාස් ඒක කොහොමද බලන්නේ කියලා පෙරුවන් සරණ මේ අර අවසානයේ කියපු ටික ආයෙ කියන්න බෑ අර මේ අවසානයේ කියන ඩිංග ආයෙ කියන්න බෑ ස්වාමිනාස් දැන් අපි සම්ප්‍රයුක්තකාණං කන්දානං කියලා කිව්වනේ මේ කුසල හේතු සම්ප්‍රයුක්තකාණං කන්දානං කියලා එතකොට ඒ ස්කන්ධ කියනකොට සතර නාමස්කන්ධනේ ගන්නේ හරි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් වේදනා කියන්නේ වේදනා චෛතසිකය. හරි. සංඥා කියන්නේ සංඥා චෛතසිකය. සංස්කාරක වගේ ඉතුරු චෛතසික ගොන්න වෙනව නේද ස්වාමීන් වහන්සේ? ඔව්. ඔව් ඒතර ස්වාමීන් වහන්සේ දැන් කුසල ධම්මා කියනකොට කුසල චෛතසික ටික දෙන්නේ සෝබන චෛතසිකද? කුසල ධම්මා කියලා කියන්නේ එතනදී හේතු ධර්මය. කුසල ධම්මා කියලා කිය වචන දෙකක් පාවිච්චි කරන දැන් ඔතන තියෙනවා කුසල හේතු කියලා කියනවා කුසල හේතු සම්පයුත්තකානම් කන්දානම් කියනකොට ඒ කුසල හේතු කෙනෙකුට අර තුන් දෙනා ගන්නෙ. ඒ කියන්නේ ලෝ අලෝභයයි අදෝසයයි අමෝහයයි. එතකොට ඒ තුන් දෙනා අයින් වෙනවා ඊළඟට වේදනා සංඥා අනිත් චෛතසික ඔය තුන් දෙනා නැතුව අනිත් චෛතසික ටික තමයි ඒකයි අනිත් ටික තමයි හිත විඥානය. ඒක තමයි මේ අර සලකන්නේ කුසල ඛණ්ඩ හැටියට. එහෙම එක හිතක අපි හිතමු මෙහෙම සාමාන්‍යයෙන් කුසල් සිතක පහළ වෙන්නේ වැඩිම කුසල් සිතක පහළ වෙන්නේ ඔක්කොම ගත්තොත් එහෙම චෛතසික 38යිනේ තියෙන්නේ. ඒ චෛතසික 38යි එතකොට ඔය චෛතසික 38 අපි හිතමු උදාහරණයක් ඇටින් මේක ඒක වෙන්නේ නැහැ නමුත් උදාහරණයක් ඇටින්. එක හිතක පහළ වුණයි කියන්නේ කුසල් සිත. එක හිතක පහළ වුණා. එතකොට ඒ එක හිත තමයි විඥානස්කන්ධය. ඒ විඥානස්කන්ධය ගැලෙව්වා ඊළඟට ඒකේ තිබෙන චෛතසික 38න් වේදනාස්කන්ධයට එකක් අයින් කරනවා. තව 37ක් ඉතිරි. සංඥාස්කන්ධයට තව එකක් අයින් කරනවා. එතකොට චෛතසික 36ක් ඉතිරි. ඒ 36න් තුනක් අයින් කරනවා හේතු හැටියට. අලෝභය, අද්වේෂය, යමෝහය. එතකොට තව 33ක් ඉතිරි. ඒ 33 තමයි සලකන්නේ මේ ඒ 33 දෙනයි ඊට පස්සේ වේදනා චෛතසිකයයි සංඥා චෛතසිකයයි ඊළඟට විඥාන. ওই ටික තමයි ඔය සලකන්නේ අකුසල හේතු සම්පයුත්තකානම් කන්දානම් කියන තැන. ඔය සාමාන්‍යයෙන් මේ හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. ඇයි ප්‍රශ්නයක් වෙනවා? ඇයි මේ හේතු තුන් දෙනාට කුසල හේතු කියලා අලෝභ දෝස සමූහයට කුසල හේතු කියලා අනිත් ඒවට මේ කුසල ධර්ම කියලා කිව්වේ. එහෙම නැත්නම් කුසල ඛණ්ඩ කියලා කිව්වේ. එහෙම කියන්නේ හේතුව මේ තුන් දෙනා යම් කිසි තැනක ගෑවිලා ඉන්නවා නම් අනිත් ඒවා ඔක්කොම කුසල ධර්ම හැටියට තමයි සැලකන්නේ. මේගොල්ලන්ගේ බලපෑම යනවනේ. යම් කිසි අවස්ථාවකදී අපි හිතමු කපුරු කෑල්ලක් දානවා ඇඳුම් පෙට්ටියකට. ඇඳුම් පෙට්ටියකට කපුරු කෑල්ලක් දැම්මයින් පස්සේ අර පෙට්ටියේ තියෙන ඔක්කොම ඇඳුම් වලට කපුරු සුවඳ මිශ්‍ර වෙනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි කපුරු තියෙන්නේ ගොඩක් නෑ. එක තැනක තමයි එක කැලලක් දැම්මෙන් පස්සේ ඒකේ බලය අනිත් හැමතැනට පැතිරෙනවා. ඒක නිසා කපුරු ගතිය කපුරු සුවඳ ගතිය ඇඳුම් වල තියෙනවා. ඇඳුම් වල කපුරු නෑ. හැබැයි කපුරු සුවඳ තියෙනවා. හඳුමුත් ඒ වගේ. ඒක නිසා මේ අලෝභ දෝෂ මොහ තුන් දෙනා අර විදිහට තමයි බෙදන්නේ. තව එකක් මතක තියාගන්න ඕනේ. ඔය එක හිතේ බලන ක්‍රමයකුත් තියෙනවා. අලෝභය බලපානකොට කොහොමද කියන්නේ? මෙහෙම හිතන්න බලන්න. දැන් උන ජවන් සිතක් පහළ වෙනවා. ඒ ජවන් සිතේ අපි ගමු චෛතසික ඇත්තටම බැලුවොත් එහෙම චෛතසික 33ක් තියෙනවා කියමු 33ක්. මනසෙක් වාඩිලා භාවනා කරනවා. මොකද්ද ආනාපානසති භාවනාව වඩනවා. බොහොම සද්ධාවෙන් ආනාපානසති භාවනාව වඩනකොට එයාගේ හිතේ පහළ වෙනවා ආස්වාස ප්‍රස්වාස බලන්නා වූ හිත් ටිකක්. ඒ වගේ තියෙන්නේ අලෝභ අදෝ සම. අමෝහ. අපි බලමු මේකේ කොච්චර চৈতසික තියෙනවද කියලා. සෝබන සාධාරණ කියන 19ක්. ප්‍රඥා চৈতසිකයේ තියෙනවා 20යි. ඊළඟට අන්‍ය සමාන තිබෙනවා 13ක්. 20යි 13යි 33යි. ඊට පස්සේ ඒ 33 රැඳී වැඩ කරන හිත තියෙනවා 37 වෙනි. ඔන්න නාම ධර්ම 34. මේ නාම ධර්ම 34න් අපි අයින් කරනවා තුන් දිනේ. අලෝභ, අදෝස, අම්. එතකොට දැන් මේ අයින් කරාම මේ අයින් කරාම අපිට ඉතුරු වෙනවා තව 31ක්. මේ තුන් දෙනා අනිත් තුන් දෙනාට බලපානවා. අනිත් එක තමයි මේ මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් ගන්නවා. අලෝභය. අලෝභය කියන එක හේතු නොවන ධර්ම වලටත් බලපානවා හේතු වෙන ධර්ම වලට බලපානවා ඊළඟට අමෝහය අමෝහය හේතු හැටියට කතා කරන ධර්ම වලට බලපානවා හේතු හැටියට කතා කරන්නේ නැති ධර්ම වලට බලපානවා. ඒක වෙන්නේ මෙහෙමයි. ලෝභය අනිත් එකට බලපානකොට අනිත් චෛතසික තේතයි හිතතයි අනිත් නාම ධර්ම ටිකට බලපානකොට ඇයි අර ලෝභයයි අලෝභයයි අද්වේෂයයි කියන එක තියෙනවා. ඒකට ඒක ඇවිල්ලා හේතුනේ මේ හේතුව සම්පයුත්තක අනිත් ධර්ම වලට බලපානවා සම්පයුත්තක මේ දෙන්නටත් බලපානවා. ඒ විදිහට තමයි එක වෙලාවකදී ඔය තනියෙන් ගත්තොත් එහෙම ඒ බලපාන විදිය. අමෝහයත් ඒ වගේ. අමෝහය අලෝභයටත් බලපානවා වේදනාවටත් බලපානවා සංඥාටත් බලපානවා මේ තුන් දෙනාගේ ස්වභාව එකක් එකක් ගත්තොත් ඔය විදිහට තුන් අර දේශියට ඉතින් බලන්න තුනක් ගත්තත් එහෙම අනිත් සංස්කාරස්කන්ධය හැටියට අනිත් ඒවා තමයි අවතන්නේ. ඔය විදිහටයි. තේරුණා සර්. කොහොම පින්සාවිනස්ස මම හිත අරගෙන තිබුණා වැරදි. ඒ ඒ වෙලාවේ අකුසල ඒ වෙලාවේ කුසල සිත තමයි එතන විඥානය වෙන්නේ ස්වාමිනාන්ස. ඔව් ඔව්නේ හේතුව හේතුව සම්පයුත්තක ධර්ම වෙන්නේ ඒ වෙලාවට තිබිච්ච එකනේ. සම්පයුත්තක ඔක ඒ කියන්නේ ඒ වෙලාවේ ඒ ෂණයේ ඒ මොහොතේ පහළ වෙච්ච චිත්ත චෛතසික ධර්ම සම්පයුත්තනේ. එතන සිද්ධ වෙන්නා වූ දේ තමයි ගන්න හිතින් හිතට වෙනස්. හිතින් හිතට හිතින් හිතට හිතින් හිතට හිතින් හිතට වෙන වෙන වෙන වෙන වෙන වෙන බලාගෙන යනවා. ඒ විදිහට. නිර්වාණ සරණයි. ඒක තමයි බොහොම පිං සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස අද ඔබ වහන්සේ අපිට පැහැදිලි කරපු මුල් කරුණේ එතන අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියන එකත් ඒ වගේම අකුසලා හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපච්චේන පච්චයෝ කියන තැන ස්වාමීන් වහන්සේ එතනදී අකුසල ධම්ම හැටියට ලෝභ දෝෂ මෝහ කියන ඒ හේතු ටික ගත්තා. ඒ තමයි හේතු ටික. ඊළඟට ඒකෙන් ප්‍රත්‍ය වෙන ධර්ම හැටියට අකුසල් සිත් 12 හිතාගත්තා. කියන්නේ ලෝභ සිත් 8යි, දෝෂ සිත් 2යි, මෝහ සිත් 2යි, එකතුනාව සිත් 12. ඊට පස්සේ ඒත් එක්කම මේ අකුසලස්ස ධම්මස්ස කියනකොට ඒ සිත්වල තියෙන අනිත්කුත් චෛතසිකයන් ටික ගත්තාම ස්වාමීන් වහන්සේ එතන තේරෙනවා රාණ්‍ය සමාන 13ත් අකුසල 14ක් තාපම චෛතසික 27ක් ඒකෙන් ප්‍රත්‍ය ලබනවායි කියලා ඒකෙදිත් ස්වාමීන් වහන්සේ අර මෝහසිත ගත්තොත් එතන එක හේතුවක් යෙදෙන හින්දා එතන මේ ඒ ඒ ඒ මෝහය ඒ මෝහයටම ප්‍රශ්න ඕන හින්දා ඒක ඒ මෝහය අනිකුත් චෛත්‍යික ධර්මයන් තමයි ප්‍රත්‍ය වෙන්නේ. එතන වෙනත් හේතුවකට ප්‍රත්‍ය වෙන්නේ නැති බව තේරුම් ගත්තා. ඒ ඒ විදිහට තේරුම් ගත්ත ස්වාමීන් වහන්සේ. ඊළඟට අවසානයේදී කරපු එකකින් අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියන තැනත් ඒක විපා විපාකාභ්‍යාකතා කිරියාභ්‍යාකතා හේතු සම්පයුත්තකානම් ධම්මානම් කන්දානම් චිත්ත සමුට්ඨානංච රූපානං හේතුපච්චේන පච්චයෝ කිව්ව තැන ස්වාමීන් වහන්සේ සහේතුක විපාකසිත ගැන වහන්සේ අපිට පැහැදිලි කරා එතන සිත් 21ක් හැටියට තේරුණා ඒ කියන්නේ මහා කුසල විපාක 8කුත් සිත් 8කුත් රූපී ධාන විපාක සිත් පහකුත් අරූපී විපාක සිත් හතරකුත් ඒ වගේම ලෝකෝත්තර ඵලසිත හතරක් විපාකසිත හැටියට ගත්තේ. ඒකට කොහොම 21ක් වුණා. ඒ වගේම සහේතුක ක්‍රියාසිත 17ක් තේරුම් ගත්තේ. එතෙන්දී මේ සත්‍ය උත්පන්න ධර්ම හැටියට. එතෙන්දී ස්වාමීන් වහන්සේ කාමාවචර ක්‍රියාසිත 8ත් සහේතුක ක්‍රියා කියලා ගන්නකොට කාමාවචර ක්‍රියාසිත 8ත් රූපාවචර ක්‍රියාසිත 5ත් රූපාවචර ක්‍රියාසිත හතරක් ගත්තා. එතකොට 17ක් වෙනවා. රහසිතෝත්පාද වගේ ක්‍රියාසිත වෙන්නේ මොකද ඒවා හේතුක හින්දා එක එන්නේ නැති හින්දා ඒ සහේතුක ක්‍රියාසිත 17ක් හැටියට ගත්තා. චෛතසික ධර්ම ඔබ වහන්සේ අර සඳහන් කරා වගේ 38ක් ගත්ත සම්පූර්ණයෙන්ම අන්නේ සමාන 13ක් කුසල චෛතසික 25ක් වගේ විදිහට තේරුම් ගත්ත ස්වාමීන් වහන්සේ අඩුපාඩුවක් තියෙනවා නම් පැහැදිලි කරලා දෙන්න සාන්නේ එහෙම හිතන එක නිවැරදිද කියලා. කොහොමද මාත්‍යා කොහොමද මම බොහොම බොහොම අවධානයෙන් අහගෙන හිටියා. මේ බොහොම අවධානයෙන් අහගෙන හිටියා බොහොම හොඳයි මාත්‍යා. ඒකේ එහෙම තමයි තියෙන්නේ. එහෙම තමයි තියෙන්නේ. මේ දැන් ඔය චිත්ත චෛතසික රූප බෙදාගෙන කුසල අකුසල විපාක ක්‍රියා බෙදාගෙන ඊළඟට සහේතුක අහේතුක බෙදාගෙන ඔය විදිහට බෙදාගෙන හිතේ රූපේ ඇඳගෙන තියපා ඇත් දෙක පියාගෙන මනසිකාරය කරන්න පුළුවන්. මේ යමක් කියනකොට මෙන්න මේ ටික තමයි වෙන්නේ කියලා කිසිම වරදීම වරදක් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අර මුලින්ම කිව්වේ අර භූමි ભેදය මේ මොකද්ද රූපාරූ මොකක්ද මේ කාමාවච රූපාවච අරූපාවච ලෝකෝත්තර විදිහට භූමි ભેදයෙන් ඊට පස්සේ සිත් බෙදාගෙන ගියේ ඔය ඔය ඔය ටික කරගන්න. ඉතින් ඔය විදිහට සිත් බෙදාගෙන ශෛසික ටිකත් ඔය විදිහට කුසල අකුසල ඊට පස්සේ ඔය මේ අරුචිත්ත සාධාරණ අනිය සමාන ඔය ටික බෙදාගෙන ගියාම හොඳට මහත්යා තේරුම් ගන්න පුළුවන්. මම ඉතින් මොහොම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන බොහොමද හැම කෙනාටම ඔය වගේ නිර්වුල් නිර්වුල් තේරුම් ගැනීමක් හදාගන්න හැකි වේවා කියලා ඉතින් අපි බොහොම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ එතනදී දැන් මතයි විස්තරෙදී චිත්තජ රූප කියන එක සඳහන් වුණේ නැහැ. චිත්තජ රූපයි කියනවානේ කියන එක. ඔව් අභ්‍යාස ධර්ම. ඒකෙකුත් වෙනවා. චිත්තජ රූපය විලා අව්‍යාකෘතයිනේ. ඔය ඒක ඒක වෙනවා. ඒ මහත්ය කිව්වේ ඒ මාත්‍යා කීවේ ගොඩක් අර නාම ධර්ම සමූහයේට අර ක්‍රියා අව්‍ය ක්‍රියා විපාක සහ ක්‍රියා රූප ධර්මත් අයිති වෙනවා. ඒ කියන්නේ රූප ධර්මත් අව්‍යාකෘතයිනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ අර ඉස්සල්ලා බ්‍රුණ මහත්මයාගේ ප්‍රශ්නටත් ස්තුතියන්නේ අර හේතුප්‍රත්‍ය ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ මේ <clears throat> අපි කර්මජ රූප ගැන කතා කරනවා ප්‍රතිසන්දි කර්මජ රූප හේතුප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. දැන් මෙතනදී ගන්න ඇත්තටම ඒ අවස්ථාවේදීම පහළ වෙන රූප කොටස තමයි ස්වාමීන් වහන්සේ අපිට ඉස්සර කළ දීපු විදිහට. එතකොට ඒක නිසා තමයි මෙතනට කර්මජ රූප සම්බන්ධ කරලා නැත්තේ කියලා හිතන මම හිතන්නේ ස්වාමීන් වහන්සේ. කොහොමද? කොහොමද? ඒ කියන්නේ මේ වෙලාවට ප්‍රතිසන්දිය ප්‍රතිසන්දි විපාකයක් ප්‍රතිසන්දි අවස්ථාවේ තමයි ඇත්ත වශයෙන්ම නාම ධර්ම කෙලින්ම කර්මජ රූප වලට බලපාන කර්මජ රූප වලට කෙලින්ම ඔය අයේ හේතු ධර්ම බලපාන තැන. අනිත් එක මේ ඒක තේරුම් ගන්න පුළුවන් මෙහෙම. දැන් අපිට දැන් කර්මජ රූප පහළ වෙනවනේ. අපි නිඳා ගන්නවනේ. නිදාගත්තන් පස්සේ ඉතින් ඔය ඉතින් හිත දුවනවා ඉතින් ඒකින්ද ඉතින් මේ අපිට අනිත්‍ය සිත් පාලුණයි කියලා එහෙම මොකක්වත් ප්‍රශ්නයක් නැහැ නේ. හැබැයි චිත්තජ රූපේම නෙවෙයි. චිත්තජ රූපේ ඇවිල්ලා මේ හිතක් සිතත් එක්ක චෛතසික සෙට් එකක් පහළ වෙන පහළ වෙන පහළ වෙන පහළ වෙන හැම හැම ශරණයකම වෙන්නේ මොකද්ද? ඒකට අදාළ මේ රූප හැදෙනවා රූප මතු වෙනවා ඒක කෙරෙන්නේ අර හේතුවේ එතෙන්ට ඉදිරිපත් වෙච්ච හේතු ධර්ම නිසා ඒක නිසා තමයි චිත්තජ රූප වැඩි උඩුප්පවලා මේ ප්‍රවෘත්ති අවස්ථාවේ කතා කරන්නේ එහෙමයි සාමාන්‍යස. තවත් කාට හරි යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද? නෑ වගේ ස්වාමීන් වහන්සේ වහන්සේගේ කාලය සලකලා එහෙමනම් ස්වාමීන් වහන්සේ අපිට අද දේශනාව සහ සාකච්ඡාව නිමවටපත් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා වහන්සේ විතාමත්ම ගෞරවපූර්වක සවුන්දර සිසිර සුවිනින් පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේ අපි වෙනුවෙන් මේ කරන විසරද සේවයට ඔබ වහන්සේ පිටාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන්න කියලා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. දැන් ශවදනාටම සාන්තියක් සැපයක් සැනසෙල්ලක් වේවා. ඉතින් අපි සුපුරුදු විදිහට අදත් හේතු ප්‍රත්‍ය කියන ධර්මයේ මුල් කරගෙන වීති වාර, හේවත් විසර්ජනා වාර හතක් කතා කරා මේ සති දෙකේ. ඒක නිසා හේතු ප්‍රත්‍ය ගැන කතා කරනකොට මතක තියාගන්න අපේ පින්වතුන් වීති වාර විසජ්ජනා වාර හතක් මේකට ඉදිරිපත් කරලා තිබෙනවායි කියලා. ඉතින් මේ ධර්මයේ කතා කිරීමෙන් මෙනෙහි කිරීමෙන් සමදිනාගේම සිත්තර කුසල ජවන ධර්මය අරමුණු කරගත්ත නාම ධර්ම රූප ධර්ම අරමුණු කරගත්ත චිත්ත ධර්ම චෛතසික ධර්ම රූප ධර්ම අරමුණු කරගත්ත හොඳ ලෝභ නැති, ද්වේෂ නැති, මෝහ නැති හොඳ පිරිසුදු කුසාසිත પરම්පරාවක් ශක්ති ධර්ම ගුණ මිති પરම්පරාවක් પરම්පරාවක් පහළ වුණා. ඉතින් මේ සියල්ලක්ම මේ පහළ වෙන්න මේ මාත්‍රකාවගෙන කතා කරේ මේක භවගාමී වීමට නෙවෙයි. මේක නවතින තැනකට. ඒ නවතින තැන තමයි නිර්වාණ ධාතුව. ඒ නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට ඒ ශාන්ත වූ සුන්දර වූ ප්‍රණීත වූ නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්නට ඒ කාන්තියම මේ ධර්ම සාකච්ඡා මෙනෙහි කිරීම මානසිකාරේ ඒ කාන්තිම හේතු වාසනා වේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා අපේ පින්වත් රලිත් දරුවත් මහත්මයාටත් ඒ පොලිස් හැම දිනාටමත් පින්වත් ජයන්ත මහත්මයා අපේ පින්වත් මේ ප්‍රශ්න අහපු මහත්මයා පින් සෑම දිනාටම සැනසෙල්ලක් වේවා ඉතින් අපේ මේ ලලිත් මහත්මයා ආරම්භ කරපු වැඩසටහනේ තවත් සම්දිස්ථානයක් මේ ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ නිසා ඒ කල්යාණ මිත්‍රත්වයෙන් ඉදිරිපත් වෙලා ලෝකයට පිහිට වෙන්න ආවේ මේ අමරත්‍යයට. চিරාත් කාලයක් නිදුක් නිරෝගී දීර්ඝාස වේවා. ඒ වාගේම හොඳට ආධ්‍යාත්ම ධර්ම ශක්තිය දිනු කර නිවෙනින් සැනසෙන්න ලැබේවා. ඒ වගේම ලෝක වාසී මේව අහගෙන ඉන්නා වූ හිතන්නා මෙනෙහි කරන්නා සෑම දිනාටමත් මේ පින් බලෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර නිවනින් සැනසීම ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. ීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං මයාලං පස්සිකේන්ති සුමාරං සාරිපුත්තාදි සේරාණං ආරිපුත්තාදි සේරාණං स्वागतं साधु साधु ස්වාමීන් වහන්සේට සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි සියලු දෙනාටම.